නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස අජාන් පඤ්ඤා වඩෝ ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා දෙවන කොටස වර්තමානයේ අතීතයේ සහ අනාගතයේ මිනිස් ජීවිතය පවත්වාගෙන යාමට ඇති හොඳම මාර්ගය වන්නේ මැදුම් පිළිවෙත. එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ වුණත් බටහිර රටවල දියුණු මිනිස්සු ඒ වුණත් බටහිර දියුණු රටවල මිනිස්සු ඒක තේරුම් අරගෙන නැහැ කියලා මට හිතෙනවා. එයාගේ පොදු අදහස වෙලා තියෙන්නේ පහසු ක්‍රම ඔස්සේ හඹා තමයි ජීවත් වීමේ හොඳම මාර්ගය කියලයි. ඒකට හේතු වෙලා තියෙන්නේ එම මිනිසුන්ගේ හිත් කෙලෙස් වලින් පිරලා තියෙන හින්දා. ඒකට හේතු වෙලා තියෙන්නේ එම මිනිසුන්ගේ හිත් කෙලෙස් වලින් පිරලා තියලා. ඒකට හේතු වෙලා තියෙන්නේ එම මිනිසුන්ගේ සිත් කෙලෙස් වලින් පිරීලා ගිහිල්ලා තිබීම. ඒ தത്വයට ඇවිත් තියෙන්නේ පසුගිය කාලයේදී නිපද වෙලා තියෙන නොයෙකුත් ආකාරයේ කාර්මික නිෂ්පාදන උපකරණ යන්ත්‍ර සූත්‍ර වගේම වෙනත් නවීන ක්‍රමවේදයන් බව කියන්න පුළුවන්. ඒව හින්දා ජීවිතයේ එදිනදා කටයුතු බොහොම පහසුවෙන් සහ ඉක්මනට කරගන්න උන්ට පුළුවන් වෙලා තියෙනවා. හැබැයි ඒත් එක්කම ඒ අයගේ ජීවන රටාවෙත් ලොකු වෙනසක් වෙලා තියෙනවා කියලයි ඒත් හැබැයි ඒත් එක්කම ඒ අයගේ ජීවන රටාවෙත් ලොකු වෙනසක් වෙලා තියෙනවා කියලා පේනවා. ඒ තමයි ඔවුන් තුල නිකන් සිටීමට ඇති ආශාව වැඩිවීම හින්දා කම්මැලිකම සහ අතෘප්තිකර භාවය ඉහවහා ගිහිල්ලා තිබීම එක මිනිස් හිතේ සාමාන්‍ය ස්වභාවය. එහෙම වුණත් ඒකින් මිදෙන්න මනස පුහුණු කරනක එච්චර ලේසි දෙයක් නෙවෙයි. ඒකට හුඟක් ලොකු වෙහෙසක් දරන්න වෙනවා. ඒ කියන්නේ සුපුරුදු ජීවන රටාවට ඒ කියන්නේ සුපුරුදු ජීවන රටාව සහ ස්වයං කැමැත්තට විරුද්ධව කටයුතු කරන්නට හිත යොමු කිරීමට බොහෝම ලොකු ආයාසයක් දරන්න උවමනා කරනවා. උදාහරණයක් හැටියට කියනවා නම් බොහොම රසවත් කෑමක් ලැබුණොත් අපි ඉවක් බවක් නැතුව ඒක කාගෙන කාගෙන යනවා. ඒක පෘථග්ජන ස්වභාවය. ඒත් ඒ විදිහට කාලා අසනීපයක් හැදුනාම වෙද මහත්තයෙක් නියම කරනවා ඊතා රළු, නීරස, ඒත් ඖෂධීය ගුණයෙන් පිටිච්ච කෑම වේලක් ගන්න කියලා. හැබැයි වෙද මහත්තයා හැම කිව්වට රෝගියාට ඒ කටයුත්තට හිතනම් මා ගන්න එක එච්චර පහසු වෙන්නේ නැහැ. ඒ හින්දා රසයට ලොයලා තිබුණ සිත කිසියම් ප්‍රමාණයකට ආපස්සට ගෙනීමට යාට සිද්ධ වෙනවා. ඒ කියන්නේ කෑමේ රසයට තියෙන ආශාව අනිවාර්යයෙන්ම මැද තැනකට ගන්න අවශ්‍ය වෙනවා. බුද්ධ දේශනාවේ තියෙන මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ හරියට අන්න ඒ වගේ දෙයක්. මධ්‍යම ප්‍රතිපදාව සාමාන්‍ය ජීවිතයේදී වගේම භාවනාව ප්‍රගුණ කිරීමේදීත් ඒ ආකාරයෙන්ම වැදගත් වෙනවා. ඒක හින්දා මුලින්ම අපි ඊට සුදුසු මානසික මට්ටම මොකක්ද කියලා දැනගන්න ඕනේ. පෘථග්ජන සිත කෙලෙස් වලට පරයි. සිත නිතරම ඒ දිහාවට නෙවෙනවා. එක මධ්‍යස්ථ තැනක පවත්වා ගන්න නම් කෙලෙස් වලට බර සිත ආපස්සට හරවන්න සිද්ධ වෙනවා. ඒකට කරන්න තියෙන හොඳම වැඩේ තමයි එම මොහොතේදී මනස තුල පවතින සිත හොඳ සිහියෙන් පවත්වා ගැනීම. බුද්ධ දේශනාවක සඳහන් වෙන්නේ හොඳ සිහිය දියුණු කර ගැනීම නොහොත් සතිපට්ඨානය කියලයි. විස්තර සහිතව කියනවා නම් අපේ සිහිය නියමාකාරයෙන් මධ්‍යස්තව පවතින තැනකට ගෙනෙන්න ගෙනෙන්න සිද්ධ වෙනවා. විස්තර සහිතව කියනවා නම් අපේ සිහිය නියමාකාරයෙන් මධ්‍යස්තව පවතින තැනකට ගෙනෙන්නට සිද්ධ වෙනවා. යථාර්ථවාදීව බලනවා නම් අපේ සිත මධ්‍යස්තව පවතින්නේ වර්තමානයේදී කියලා කියන්න පුළුවන්. ඒ හැර අතීතයේදී හරි අනාගතයේදී හරි නෙවෙයි. එහෙම නැත්නම් මනසේ සමතුලිතතා ලක්ෂය ස්ථානගත වී පවතින්නේ වර්තමානයේදී කියලා කියන්න පුළුවන්. ඇත්තටම අපි අතීතය සහ අනාගතය කියලා කියන්නේ ක්ලේශය උපදින තවත් විදියක්. එහෙම උපදින කෙලෙස් අපගේ මනස රැවටීමට ලක් කිරීමට යොදා ගන්නවා. ඒ වගේම අතීතය සහ අනාගතය කියලා කියන්නේ අපි විසින් ග්‍රහණය කරගන්නා ඡායා මාත්‍ර කල්පනාවන් මිස සත්‍ය හෝ පවතින දේවල් නෙවෙයි. ඒවායින් උපදින සංකල්ප අපේ සිතට ඇතුළු වෙලා දුකට හේතු සම්පාදනය කරනවා විතරයි. අතීතය කියන්නේ ප්‍රබන්ධයක් මිස යථාර්ථයක් නෙවෙයි. අනාගතය කියන්නේ උපකල්පනයක්. ඒකත් යථා ස්වභාවය නෙවෙයි. හැම වෙලාවෙම යථාර්ථය වෙන්නේ මේ මොහොතේ පවතින ධර්මය විතරමයි. එක දවසක් මා දන්නා කෙනෙක් එක්ක අතීතය අනාගතය සහ වර්තමානය කියන කාලත්‍රය ගැන සාකච්ඡා කරමින් හිටියා. එතකොට එයා කීවා වර්තමානයේ බොහොම වේගයෙන් අතීතයට යනවා කියලා. මම ඒ ගැන තවදුරටත් කල්පනා කළා. ඒත් එයා කියපු දේ ගැන මට එකඟට වෙන්න පුළුවන් කමක්. ඒත් එයා කියපු දේ ගැන මට එකඟ වෙන්න පුළුවන් කමක් ඇති නෑ. මම නම් කියන්නේ කොයි විදියකටවත් වර්තමානය වෙනස් වෙන්නේ නැහැ කියලයි. ඒ කියන්නේ මේ මොහොත මේ මොහොතමයි. ඒක ඉස්සරහටවත් පස්සටවත් යන්නේ නැහැ. වර්තමානය කියන්නේ වර්තමානයේම තමයි. වර්තමානය කියන්නේ වර්තමානයේම තමයි. ඒක එච්චරයි. ඒ විතරක් ද නෙවෙයි මේ මොහොත එහෙම නැත්නම් වර්තමානය කියන්නේ තමා සම්බන්ධයෙන් පෞද්ගලික කාරණාවක් විතරයි. එම මොහොතේදී ලෝකයේ ඇති වෙනත් එම මොහොතේදී ලෝකයේ ඇතිවන හැම වෙනසක්ම සිදු වෙන්නේ මනසට පරිබාහිරවයි. එම වෙනස් වීම කිසියම් ආකාරයේ සංසිද්ධි හරි වෙනත් ආකාරයේ බාහිර ප්‍රපංචයන් හරි වෙන්න පුළුවන්. ඒවා ඇති වෙලා නැති වෙලත් යනවා. ඒ වගේම එවැනි දේවල් හුඟක් වෙලාවට මායාවක් බවත් කියන්න පුළුවන්. මේ හින්දා වර්තමානයේ කියන්නේ කිසියම් ආකාරයේ වෙනසක් සිදු නොවි සිත තුළ තදින් මුල් බැසගෙන තියෙන අවස්ථාවක් විදිහට සලකන්න පුළුවන්. ඒක කොයිම විදියකටවත් වෙනස් වෙන්නේ නැහැ. දැන් අපි මේ මොහොත ගැන කල්පනා කරලා බලනකොට අපගේ සිතේ අභ්‍යන්තර ස්වરૂපය ගැන අදහසක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. අපි හිතමු හරියාකාරව භාවනා කරගෙන යන්න නම් අපිට ඉස්සරහට මොන වගේ දේවල්ද කරන්න අපි හිතමු හරියාකාරව භාවනාව කරගෙන යන්න නම් අපිට ඉස්සරහට මොන වගේ දේවල් කරන්න තියෙනවද කියලා. ඒකට මුලින්ම අපට සම්මා සතිය හොඳ සිහිය ඇති කරගන්න ඕමනා කරනවා. එතනදී අපිට નિરાයාසයෙන්ම අනිත්‍යතාවය ගැන සිහිපත් වෙනවා. සම්මා සතිය වැඩෙනකොට අප සතුව පවතින දේ නිරන්තරයෙන්ම වෙනස් වන ආකාරය අවබෝධ වෙනවා. එතකොට කනට ඇහෙන ශබ්ද නිරන්තරයෙන්ම Taman දිහාවට ඇවිත් ඊට පස්සේ ඉවතට ඇදී යනව හැඟෙනවා. ඒත් එක්කම කනට ඇසෙන ශබ්දයේ අනිත්‍ය ස්වභාවය වටහා ගන්නවා. හැබැයි යහපත් සිහි කල්පනාවක් ඒ කියන්නේ සම්මා සතිය පිහිටා නැත්නම් ඒ ආකාරයට අනිත්‍ය මෙනෙහි කරන්න ලැබෙන්නේ නැහැ. ඒ ආකාරයෙන් මානාපාන සතිය වඩනකොට අපි හුස්ම ගන්නා විදිය ගැන සිහි යොමු කරනවා. හුස්ම ඉහළට ගන්න මුල් අවස්ථාවේදී ඇතිවන හැඟීම එහි මැද අවස්ථාවට යන විට වෙනස් වන බව අවබෝධ වෙනවා. එහි අවසානය ඊටත් වඩා වෙනස් බව හැඟෙනවා. ඒ හින්දා හුස්ම පොදක් ඉහළට ගැනීමේ ඉඳලා එක පහළට හෙළන තුරුම සිදුවන ක්‍රියාදාමය මොහොතින් මොහොත වෙනස් වන බව අපිට දැනෙනවා. මේ කටයුත්තේදී පහළට හෙළන ලද හුස්ම මේ කටයුත්තේදී පහළට හෙළන ලද හුස්ම ඒ මොහොතේදීම අතීතයට එකතු වෙන බවක් අපට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. ඊළඟට අපි කල්පනා කරමු අපි කොයිතරම් කාලයක් ආස්වාස පාස්වාස කරලා තිනවද කියලා. ඒක මේ ජීවිත කාලයේදී විතරක් නෙමෙයි ඊට ඉස්සරත් ඒ විදිහටම කරලා තියෙනව නේද? ඒත් එහෙම පිට කරපු එක හුස්ම පොදක් කොහේ හරි ඉතිරි වෙලා තියෙනවද? නෑ. ඒ ඔක්කොම අතීත සිදුවීම් විතරයි. ඒ වගේම තමයි අනාගතය කියන්නේ. ඒකත් කල්පිතයක් මිස කවදාවත් පවතින දෙයක් නෙවෙයි. එහෙම වුණත් වර්තමානය කියන්නේ සැබවින්ම පවතින දෙයක්. හැබැයි අපේ සිතට වර්තමානයේ ඉඳලා අතීතයට ගමන් කරන්න පුළුවන්. ඒ මනසේ තැම්පත් වෙලා තියෙන මතකය හරහායි. මේ මොහොතේ අපි කවුරු හරි දිහා බැලුවොත් නිසකවම එයා සම්බන්ධයෙන් වූ අතීත සිද්ධියකට අපේ සිත ගමන් කරනවා. එතකොට ඒ රූප දෙක සිතින් සංසන්දනය කරලා බැලුවොත් පැහැදිලි වෙනසක් දැක ගන්න ලැබෙනවා. ඒ හින්දා කිසියම් දෙයක් ගැන හිතනකොට අතීත හෝ අනාගත සිදුවීම් පෙළක් අපේ මනසේ ඇදිලා යනවා. මනසේ ඇඳිලා යනවා. හැබැයි ඒ සිතුවිලි නිරන්තරයෙන්ම පාහේ වෙනස් වෙනවා. ඒත් කිසියම් මොහොතකට හරි අපේ සිත නිශ්චලව තියාගන්න පුළුවන් නම් සිතුවිලිත් ස්ථාවරවම පවතිනවා. එක වෙනස් වෙන්නවත් සසර වෙන්නවත් නැහැ. ඒ හින්දා හෙලවෙන්නේ අතීතය සහ අනාගතය කියලා හොඳටම පැහැදිලියි. ඒ ආකාරයෙන් සිදුවෙන වෙනස් වීම අපේ මනසට මහා වදයක් වෙනවා. කොටින්ම කියනවා නම් ඒ වගේ කැළඹිලිකාරී ගතියට අපේ සිත යකාගේ කම්මල වගේ කරන්න පුළුවන්. ඒ හින්දා සම්මා සතිය පවත්වා ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි අපි වර්තමානයේ ජීවත් වීම. එහෙම නැත්නම් සිත අතීතයටවත් අනාගතයටවත් තල්ලු වෙන්න ඉඩ නොදී එතනම තබා ගන්න එක. ඒ තුතඥ මිනිසු බොහෝ වෙලාවට Tamanගේ සිතුවිලි අතීතයට හරි අනාගතයට හරි තල්ලු කරලා හීන බල බලා වර්තමානයේ අමතක කරනවා. ඒ නිසා ඔවුන් අතීතයේදී සිදුවෙච්ච අමහිරි දෙයක් හින්දා දුක් වෙනවා. පසුතැවිලි වෙනවා, ලැජ්ජ වෙනවා, අඬනවා. එහෙම නැත්නම් අනාගතයේදී වෙන්න පුළුවන් කියලා හිතන දුක්මුසු කාරණයක් ගැන අනියත බයක් ඇති කරගන්නවා. මේ කාරණය ගැන සලකලා බලනකොට වර්තමාන ලෝකයේ මිනිස්සු තමන්ගේ ජීවිතයෙන් වැඩිම කාලයක් ගත කරන්නේ අතීතයේ හෝ අනාගතයේ බව කියන්න පුළුවන්. එහෙම වුණත් යථාර්ථවාදීව වර්තමානයේ ජීවත් වෙන පුද්ගලයාට කනගාටු වීමට හරි දුක් වීමට හරි කිසිම දෙයක් ඇත්තේ නැහැ. ඒ හින්දා හුඟක් වෙලාවට මිනිස්සු දුක් වෙන්නේ වර්තමානයේ ජීවත් වෙලා නෙමෙයි ගිවිලාගිය අතීතයයි උදා නොවුන අනාගතයයි ගැන හිත හිතා බව කියන්න පුළුවන්. ඒ වගේම යථාර්ථවාදීව අපගේ தත්ත්වය ගැන දැනගන්න නම් කරන්න හොඳම දේ තමයි තමන්ගේ සිත වර්තමානය තුළ ස්ථාවරව තබා ගන්න පුරුදු පුහුණු වෙන එක. මිනිසයන්ට විතරක් නෙමෙයි මේ ලෝකේ ඉන්න හුඟක් සතුන්ට තම තමන්ට ආවේනික වෙච්ච පුරුදු සහ ගති සිරිත් තියෙනවා. ඔවුන් හැම වෙලාවෙම වගේ වැඩ කරන්නේත් ඒ පුරුදු වලට අනුකූල බව කියන්න පුළුවන්. විශේෂයෙන්ම මිනිසුන්ගේ චින්තනය එහෙම නැත්නම් සිතීම, චර්යාව එහෙම නැත්නම් හැසිරීම සහ තේරුම් ගැනීම වගේ දේවල් වලට මෙම පුරුදු තදින්ම බලපානවා. මෙම පුරුදු අපේ මානසික මට්ටම තීරණය කරන සාධකයක්ද වෙනවා. එවැනි වාතාවරණයකදී වර්තමානයේදී වුණත් සත්‍ය සහ යථාර්ථය මොකක්ද කියලා තෝරා බේරා ගන්න බැරි වීමට ඉඩකඩ නැහැයි කියලා කියන්නටත් බෑ. ඒකට හේතුව ඒකට ප්‍රධාන හේතුව තමයි සිත වර්තමා ඒකට ප්‍රධාන හේතුව තමයි සිත වර්තමානයේම පවත්වාගෙන සිටියත් අපේ සමහර පුරුදු පුරුදු සිතේ පසු මෙමින් දෝංකාර දීම. ඉතින් එහෙම වෙලාවකදී සුළුවෙන් හරි හිත සෙලසුනොත් ඉතින් එහෙම වෙලාවකදී සුළුවෙන් හරි හිත සෙල වුණොත් අර පසුබිමින් නැගුණු සිතිවිල්ල එතෙන්ට රිංග ගන්නවා. ඒ වගේ අවස්ථා ඇතිවීම වළක්වා ගැනීමට ඒ වගේ අවස්ථා ඇතිවීම වළක්වා ගැනීමට ධර්ම මාර්ගයේ පුරුදු පුහුණු කිරීම එහෙම නැත්නම් සමාධියට සමවැදීම ප්‍රගුණ කිරීම බොහොම වැදගත් වෙන බව කියන්න පුළුවන්. ඒ ආකාරයට පුහුණු කළාට පස්සේ තමන්ගේ සිත වර්තමානයේම ස්ථාවරව තබා ගන්නටත් ඒ තුලින්ම අතීත හා අනාගත සිදුවීම් යනු මුලාවක් මිස යථාර්ථය නොවන බවත් පහසුවෙන්ම වටහා ගන්න ලැබෙනවා. වර්තමානය තුළ ජීවත් වෙන පුද්ගලයෙකුගේ මනස යථා ස්වરૂපයෙන් පවතින බව කෙනෙකුට හැඟියන්න පුළුවන්. එහෙම වුණත් ඇත්ත తත්වය තමා එක නිරන්තරයෙන්ම අතීතය සහ අනාගතය අතරේ දෝලණය වෙමින් පැවතීම. එම වෙලාවට එක යථාර්ථයට ළඟා වෙන්නට බෑ. ඒ මොකද කියනවා නම් අපි මතකය සිහියට නංවා ගන්නවත් එක්කම වර්තමානයේ පවතින සිත අතීතයට දුවනවා. ඒත් ඒ යන්නේ මතකය මිසක් සිත නෙවෙයි. වර්තමානයේ පවතින සිත ආපසු ඒ අතීතයේ තිබුණ තැනට යන්නෙත් නැහැ. සරලව කියනවා නම් කිසිම පුද්ගලයෙකුගේ සිත හෝ ගත අතීතයට හෝ අනාගතයට යන්නේවත් ගෙන යන්නත් බෑ. ඒකට හේතුව තමයි අපේ ගත සිත දෙකම වර්තමානයට බද්ධ වෙලා තියෙන එක. ඒක තමයි යථාර්ථය. ඒ වගේම හොඳ සිහියෙන් ඉන්න හැම වෙලාවෙම අපේ සිත වර්තමානයේම පවතිනවා. ඒ කියන්නේ නිතරම අපි යථාර්ථයට ලං වෙනවා. ඒත් ලෝකය ඒ විදිහට වර්තමානයේ පවතින්නේ නැහැ. අපි ලෝකය ගැන කතා කරනවා. ඒත් ඔබ ඇත්තටම මේ ලෝකය කියලා කියන්නේ මොකද්ද කියලා කල්පනා කරලා තියෙනවද? යථාර්ථවාදීව බලනකොට ලෝකය කියන්නේ මනසේ ලෞකික ස්වરૂපය. එහෙම නැත්නම් සිතේ ලෞකික අවස්ථාව හැටියට හඳුන්වන්න පුළුවන්. සාමාන්‍ය අවස්ථාවේදී මනස එහෙම නැත්නම් සිතේ ඇතිවන සිතුවිලි දසාතේ විසිරලා යනවා කියලා අපි දන්නවා. ඒවා විසිරෙන හෝ දුර හෝ ඒවා විසිරෙන දුර හෝ කාලපරාසය කොච්චරද කියන්න ඒවා විසිරෙන දුර හෝ කාලපරාසය කොච්චරද කියලා කියන්න අපිට බෑ. හැබැයි එහෙම විසිරලා යන සිත විහිදටපත් වුනාම අඩ නින්දකට එහෙම නැත්නම් නින්ද ගියා වගේ තත්වයකටපත් වෙනවා. ඒ කියන්නේ සිත වර්තමානයේ හුඟක් ඈතට ගිහිල්ලා. ඒ වගේ අවස්ථාවකටපත් වුනාම අපේ සිත ලේසියෙන්ම මුලාවේ වැටෙනවා. ඊට පස්සේ ඒ සිත රාග, ద్వේෂ, මෝහ ආදී ක්ලේශයන්ගෙන් පිරීලා ඉතිරිලා යනවා. පුතග්ජනයා ලෝකය කියලා දකින්නේ අන්න ඒ සිතුවිලි සමූහයයි. ඒ වගේම අතීතයට හරි අනාගතයට හරි ඒ වගේම අතීතයට හරි අනාගතයට හරි ගිය සිත කොහේ හරි තැනක ඇලුනොත් එම ස්ථානය හෝ සිද්ධිය නිතර නිතර ආවර්ජනය කරන්නත් පෙළඹෙනවා. එහෙම නැත්නම් ඒ සම්බන්ධයෙන් සිතුවිලි නිතරම මනස තුල උපදිනවා. මේ හින්දා අපි ලෝකය කියලා දකින්නේ සිත කැමති දේ මිසක් යථාර්ථය නොවන විත්‍ය කියන්න පුළුවන්. ඒ වගේම මේ සමග බැඳී ඇති ස්වභාව ධර්මය ගැනත් යමක් කියන්න පුළුවන්. ඒ තමයි මිනිස් සිත වගේම ස්වභාව ධර්මයක් මොහොතින් මොහොත වෙනස් වෙනවා කියන කාරණාව. ස්වභාව ධර්මයේ බොහෝ කරුණු කාරණා අපගේ සිත අවුල් වියවුල් කරන්නත් හේතු වෙනවා. නුවණැති කෙනා ඒ සියලු දේ තේරුම් අරගෙන ඒ අනුව ක්‍රියා කරන්න උත්සාහ දරනවා. ඒ නිසා සම්මා සතිය කියලා කියන්නේ නියමාකාරයෙන් ලෝකේ තේරුම් ගැනීමට යන ගමනේ ගමන් බලපත්‍රය වගේ කියලා කියන්න පුළුවන්. බුද්ධ මාර්ගයේ ගමන් කරන තැනත්තා මුලින්ම සම්මා සතිය එහෙම නැත්නම් ප්‍රකෘති සිහිය ඇති කර ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. ඒකට පංචේන්ද්‍රයන්ගෙන් ලැබෙන සංඥා, ශරීරයේ පවතින ඉරියව්, කතා බහ සහ සිතුවිලි ආදී බොහෝ දේ සංවර කර ගැනීමට වමනයි. ඒ සියල්ලම යහපත් සිහි කල්පනාව ඇති කර ගැනීමට සිත පුහුණු කරන ක්‍රියාදාමයන් මිස යථාවාදී සම්මා සතිය වෙන්නේ නැහැ. නියම සම්මා සතිය පවතින්නේ සිත තුළ සොයං සිද්ධව. ඒ කියන්නේ નિરાයාසයෙන්ම පහළ වෙන දෙයක්. ඒක සිදුවෙන්නේ මනෝද්වාරයේ හෙවත් මනසේ දොරටු හරහායි. මනසෙන් සිතුවිලි පිට වෙන්නේ පිටින් සංඥා ගලා එන්නේ මේ මනෝද්වාරය හරහායි. හැබැයි සම්මා සතිය මගින් මේ සියලු සිතුවිලි කෙරෙහි අවධානය යොමු කරලා ඒවා ඇගීමකට ලක් කරනවා. එහිදී 아무තු බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සියල්ලම සිදුවෙන්නේ සොයන් සිද්ධවයි. එහෙම නැත්නම් සොයන් ක්‍රියවයි. සම්මා සතිය පහළ වෙන්න අපි මුලින් දරන ලද උත්සාහයන් ඒ කියන්නේ සිත තියුණු කිරීමට අනුගමනය කළ භාවනා වගේ ක්‍රියාමාර්ගවල සාර්ථකත්වය දෛනික චර්යාව සහ යහපත් පැවැත්ම වගේ දේවල් හුඟක්ම වැදගත් වෙනවා. මේ ආකාරයෙන් සම්මා සතිය පහළ වූ පසුව අපට નિરાයාසයෙන්ම ලෝකයේ සැබෑ ස්වરૂපය එහෙම නැත්නම් සැබෑ ලෝකය දැක ගන්නටත් පුළුවන් වෙනවා. හැබැයි ඒත් ඒ මනෝ ద్వාරය හරහායි ඒක ඒකට අපිට දේශ සංචාරයේ හරි විද්‍යාත්මක පරිවේෂණ හැබැයි ඒ මනෝද්වාරය හරහායි ඒකට අපිට දේශ සංචාරයේ හරි විද්‍යාත්මක පරිශීලනවල හරි යෙදෙන්න උවමනා කරන්නේ නැහැ. මේ මනෝද්වාරය කියලා කියන්නේ හරියට සියලු ස්ථාන එක තැනක සිට නිරීක්ෂණය කරන්න හැකියාව තියෙන ස්වයංක්‍රීයව මුර කුටියක් වගේ කියලා කියන්නත් පුළුවන්. මනසට ඇතුළු වෙන සහ ඒන් පිට වෙන සිතුවිලි ස්වයංක්‍රීයවම මනෝද්වාරයේ ඇගීමට ලක් වෙලා සත්‍ය අසත්‍ය සහ හොඳ නරක ආදී මේ ලෝකයේ පවතින සියලු කාරණා ස්වයං නිරීක්ෂණයකට භාජනය කරනවා. ඒ හින්දා කලයුතු සුදුසු දේ ඒනි හින්දා කලයුතු සුදුසු දේ කුමක්ද සහ නොකළ යුත්තේ කුමක්ද යන්නත් පැහැදිලිව වටහා ගන්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි ඒ හැකියාව ලැබෙන්නේ සම්මා සතිය වඩවාගත් පුද්ගලයෙකුට විතරයි. හොඳ සිහියෙන් යුක්තව ලෝක දිහා බලනකොට ඔබට පෙනෙන, ඇසෙන සහ දැනෙන දේවල් සියල්ලක්ම පාහේ එහි සැබෑ ස්වરૂපයෙන්ම මනසේ කේන්ද්‍රගත වෙනවා. ඒ වගේම කිසිම කරදරයක් නැතිව ඒවා තේරුම් ගැනීමටත් ඔබට හැකියාව ලැබෙනවා. එසේම එසේම නොඑක ආකාරයේ සංඥා නිරන්තරයෙන්ම මනසට ඇතුළු වෙන සහ පිට වෙන බවත් ඔබේ සිතට දැනෙනවා. කිසියම් වස්තුවක් හෝ සංසිද්ධියක් තත්වාකාරයෙන්ම දැනගන්නට ඔබට එතනට යන්න උවමනා වෙන්නේ නැහැ. ඒ හින්දා සම්මා සතිය වඩවා ගත්තට පස්සේ එකම තැනකට වෙලා නිසල්මනේ සිටීමෙන් ඔබට පහසුවෙන්ම බාහිර ලෝකය ගැන දැනගන්න පුළුවන් වෙනවා. ඒ විතරක්ද නෙමෙයි. බාහිර ලෝකයෙන් ඔබේ පංචේන්ද්‍රයන්ට ගෝචර වන කිසිම දෙයක් සිතට ඇතුළු නොවී තියෙන්නෙත් නැහැ. ඊට පස්සේ ඒ සම්මා සතිය ඔබට ප්‍රඥාව අධිකර ගැනීමට උපනා කරන තොරතුරුත් ලබා දෙනවා. එම තොරතුරු නිචාකාරයෙන් විශ්ලේෂණය කිරීමෙන් පස්සේ ඔබට නියම සත්‍ය තේරුම් ගැනීමට අවශ්‍ය කරන මූලික පදනමක් සකස් කරලා දෙනවා. මේ විදියට සම්මා සතිය මගින් ඒ සියලු කාරණා සිදුවෙන ආකාරය අකර්මාන්‍ය ස්වභාවයෙන් නිරීක්ෂණය කළත් ඒවා ක්‍රියාත්මක කරන්න සක්‍රියව දායක වෙන්නෙත් නැහැ. සිත ඒකාග්‍රතාවයට පත් කර ගැනීම නිතර නිතර පුරුදු සිත ඒකාග්‍රතාවයකට පත්කර ගැනීම නිතර නිතර පුරුදු පුහුණු කිරීම ඔබට වර්තමානයේම ජීවත් වීමට හුඟක් දුරට උපකාර වෙනවා. ඒකට හේතුව තමයි සිත නිශ්චලව තියාගන්න. ඒකට හේතුව තමයි සිත නිශ්චලව තියා ගැනීම නිසා ඇතිවන අතිසූක්ෂම විශ්ලේෂණ ක්‍රියාදාමය මනස පාලනයට යොමු වීම. මේ හේතුව නිසා සිත සමාධිගත වීම වර්තමානයේ ජීවත් වීමට හුඟක් වැදගත් දායකත්වයක් සපයනවා. මිනිස් සිතේ ඇතිවන අතෘප්තිකර හැඟීම් බොහොමයක් අතීතය සහ වර්තමානය කරා සිත ගමන් කිරීමෙන් ජනිත වෙන ඒවා බවත් පැහැදිලිව පෙනෙන්න තිබෙනවා. එකට හේතුව තමයි එක්කෝ ඔබ අතීතයේදී ඇතිවන කිසියම් සංසිද්ධියක් ගැන සිතෙන් එල්ලීගෙන ඉන්නවා. එහෙම නැත්නම් ඉස්සරහට මහා විපත්තියක් හෝ නරක දෙයක් වෙයි කියන සිතුවිල්ලත් එක්ක අනියත බයක් ඇති කරගන්නවා. ඒ වුණාට ඔබ සිටින්නේ වර්තමානයේ මිස අතීතයේ හෝ අනාගතයේ නොවන බව පසක් කරගන්න පුළුවන් නම් එහෙම වෙන්නේ නැහැ. මොකද වර්තමානය කියන්නේ මේ මොහොතින්ද. ඒත් ඇත්තටම ඔබට එහෙම හිතන එක එච්චර ලේසි වැඩක් නෙවෙයි කියලා මම දන්නවා. ඒත් නිතර නිතර ඒ බව මෙනෙහි කරනකොට ටිකෙන් ටික සිතට ඒ බව කා වැදෙනවා. ඒ වගේම සිතේ ධනාත්මක ආකල්පයන්ද වර්ධනය වෙනවා. එම උත්සාහය පසු කාලයේදී ප්‍රඥාව පහළ කර ගැනීමේදී විශාල දායකත්වයක් සපයනවා. වර්තමානයේදී වුණත් කිනෙකුගේ සිතෙහි නපුරු අදහස්, ඉච්ඡා බංගත්වය, බියසක වගේ දේ වගේ පසුගාමී සිතුවිලි ඇති වෙන්න හුඟක් ඉඩකඩ තියෙනවා. ඒ தત્ත්වය වරක්වා ගන්න නම් සිතේ විශාල අදිෂ්ඨාන ශක්තියක් ඇති කරගන්න වෙනවා. විශේෂයෙන්ම මානසික පීඩනයක් හෝ දුබලතාවයක් ඇති නොවීමට ඒ ආකාරයෙන් සිත ශක්තිමත්ව තබා ගැනීමට අදිෂ්ඨාන ශක්තිය බෙහෙවින්ම වැදගත් වෙනවා. ඒ වුණත් මෙම අදිෂ්ඨාන ශක්තියෙන් ඒ වුණත් මෙම අදිෂ්ඨාන ශක්තියේ දුර්ගුණයන් තියෙන බව අපි අමතක කරන්න හොඳ නැහැ. අදිෂ්ඨානයත් එක්ක තණ්හාව, ආශාව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වගේ කෙලෙස් සිතුවිලි පහළ වීම ස්වභාවිකයි. ඒත් ඒවා මිනිස් සිතේ පහළ වෙන කෙලෙස් සිතුවිලි බව අපි තේරුම් ගන්න ඕනේ. ඒ වයින් අපේ සිත පැහැදිලිව වැඩි පැත්තට تعلق කරන බව කියන්න පුළුවන්. ඒ හින්දා අදිෂ්ඨානයේ නරක පුරුද්දක් බවට පත් වෙන අවස්ථාවක් තියෙනවා. ඒත් නුවණැති මිනිසා එහෙම වැඩි පාර යන්නේ නැහැ. ඒ වගේම අදිෂ්ඨානයේ නිවැරදි පැත්තට යොමු කරගත් පුද්ගලයාටත් ටිකෙන් ටික ඒක යහපත් පුරුද්දක් බවටම පත් වෙනවා. එතකොට එයාට අනුතරදායක තත්ත්වයන් සහ කිසියම් ක්‍රියාවක සුදුසු නුසුසු බව වගේ දේවල් ඉවෙන් වගේ වටහා ගන්නත් පුළුවන් වෙනවා. සාර්ථක ජීවිතයක් ගත කිරීමේදී අපි අදිෂ්ඨාන කරගන්න ඕනේ කරන තවත් දෙයක් තියෙනවා. ඒ තමයි ජීවිතය මැද මාවතේ ගමන් කරවීම. ඒක තමයි සිත තුළ පහළ වෙන කෙලෙස් සහ වෙනත් පසුගාමී සංකල්ප වළක්වා ගන්න තියෙන හොඳම මාර්ගය. ඒත් නූතන සමාජයේ මෙම මැද මාවත ගැන විවිධ මතමත් ඒත් නූතන සමාජයේ මෙම මැදමාවත ගැන විවිධ මතිමතාන්තර තියෙනවා. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ නිර්වාණය අවබෝධ කර ගැනීමේදී පිළිපැදිය යුතු අවසාන ක්‍රියාපිළිවෙත බව බෞද්ධාගමිකයන් බහුතරයකගේ මතය වෙනවා. එය මනුෂ්‍ය ජීවිතයේ දුක සැප සමබරව පවත්වා ගැනීම කියලා සමහරුන් පවසනවා. ඒත් මෙදුම් පිළිවෙතේ ඊට වඩා ගැඹුරු ඒත් මෙදුම් පිළිවෙතේ ඊට වඩා ගැඹුරක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ මෙම ජීවන රටාව ඇතුලේ ඊට වඩා දැඩි පිළිවෙතක් අන්තර්ගත වෙනවා. එක තමයි පිනිච්චිත කෙලෙස් වලින් දූෂිත වෙලා එක් පැත්තකට ඇදෙනකොට එම ගමන් මාර්ගය වෙනස් කරලා මිනිස්සිත නිවැරදි මාර්ගයට ඇදලා ගන්න එක. සිත කිසියම් දිශාවකට පස්සක් සිත කිසියම් දිශාවකට පස්සක් සිත කිසියම් දිශාවකට පක්ෂග්‍රාහී වෙනකොට ඔබ විසින්ම ප්‍රතිවිරුද්ධ බලයක් යොදවලා එක මධ්‍යස්ථ අවස්ථාවකට ගෙනෙන්න ඕනෑ කියලා බුදුරජාන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. ඊට අමතරව භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න අතිශයින් වැදගත් කරුණු තුනක් ගැනත් උන්වහන්සේගේ දේශනාවල සඳහන් වෙනවා. ඒ තමයි සම්මා සතිය, ප්‍රඥාව සහ වීරිය කියන කාරණා. තම අරමුණ පිළිබඳ නිසි වැටහීමකින් සහ නිරන්තර අවධානයෙන් පසුවීමට සම්මා සතිය ඉවහල් වෙනවා. ප්‍රඥාව තම මනස නිවැරදි දිශාවට යොමු කිරීමට හේතුවක් වෙනවා. ඒ වගේම වීර්ය වැඩිම හරහා ධර්ම මාර්ගයේ දිගේ තව තවත් ඉදිරියට ගමන් කිරීමට හැකියාව ලැබෙනවා. මේ ආකාරයෙන් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන පුද්ගලයෙකුට කවර ආකාරයේ පරිසර තත්ත්වයක් යටතේ වුණත් යථා ස්වභාවයෙන් ජීවිතය පවත්වාගෙන යාමටත් පුළුවන්කම ඇති වෙනවා. ඒ වගේම ඒ වගේම තමයි මධ්‍යම ප්‍රතිපදාව කෙලෙස් ප්‍රහීන කිරීමේ මාර්ගය එලිපෙහෙලි කරගන්නත් හුඟක් උපකාර වෙනවා. අධික වශයෙන් කාමසුකල්ලිකාණු යෝගී අධික වශයෙන් කාමසුකල්ලිකාණු ජීවිතයක් ගත කරන සමහර පුද්ගලයන්ට කෙලෙස් වලින් ඈත් වීමට විශාල ආයාසයක් දරන්න සිද්ධ වෙනවා. ඒත් ඔවුන් මධ්‍යම ප්‍රතිපදාවට අනුව ජීවිතය හැඩගස්වා ගන්න පුරුදු වුණොත් කෙලෙස් දුරු කිරීමේ කාර්ය පහසු වෙනවා. ඒ නිසා විචක්ෂණශීලීව බලනකොට මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ ක්ලේශයන් දුරු කිරීම සඳහා සිත පුරුදු කරවන එහෙම නැත්නම් මනස තුලණය කරන මාර්ගයක් වශයෙන් හඳුන්වන්නටත් පුළුවන්. සාදු සාදු සාදු